නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අකංච භික්ඛවේ භික්ඛෝ චිත්තේ චිත්තානුපස්සී විරති ඉද භික්ඛවේ භික්ඛෝ සරාගං වා චිත්තං සරාගං වා චිත්තං පිපජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං පිපජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං පිපජානාති ඊත දෝසං වා චිත්තං ඊත දෝසං චිත්තං ච පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තං ච පජානාති ඊත මෝහං වා චිත්තං ඊත මෝහං චිත්තං ච පජානාති Thank you. ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නය මහතරයි අනිත් යෝගාවචර පිළිසක අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්තහන සූත්‍රයම සම්බන්ධ කරගෙන විදිත පවත්වාගෙන ඉන්න මේ ධර්ම දේශනා මාලාවේ 25 වෙනි දේශනා වාරයයි මේ වෙනකොට අපි පසුගිය මේ විද්‍යාතරක් දේශනා මාර්ගයේ කායනුපස්සනා කොටසත් වේදනානුපස්සනා කොටසත් සාකච්ඡා කරන්න ඉන්නවා. ශක්ති ප්‍රමාණය මූල ධර්ම කාරණා ඉදිරිපත් කරගෙන ඇති තාත්තුරට ප්‍රායෝගික අධ්‍යක්ීම සම්බන්ධ කරගෙන ඒ කරගෙන ආපු විස්තරේ පහදලිවම පේන්න තියෙනවා මේ සතිපට්ඨාන හතර එකිනෙකා පිටුපස්සේ පෙළගස්සවල ගොනු කරලා තියෙන්නේ ලොකු සම්බන්ධතාවයක් ඇති අනුපූර්ව ක්‍රමයකට. කාය පිළිබඳව වෙනස්තාවක වචනකින් කියනවා නම් රූප ධර්මය. රූප කාය, කායේ රූප ස්වභාවය, රූපන ස්වභාවය, පත වියාපෝ තේජෝ වායෝ ආදී වශයෙන් ගත්තා වූ මේ ස්වභාව දක්වාම ඕලාරික කායේ ඉඳලා ඒ පත වියාපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවය දක්වාම ඒ බෙදමින් බෙදමින් විභජනය කරමින් විභජනය කරමින් ඒ ගෙන යන ආයනපස්සනාවේ පාරව රාශියක් ඉතාම ගොරෝසු තැනකින් පටන් අරගෙන බොහෝම සූක්ෂම තලක් දක්වා මේ රූප ධර්ම විශේෂ හැදිරීමක් එතන තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් සලකනවා මේ සමතයට බර කොටසක් කියලා. ඊගාවට ඒ රූප ධර්මයන් විශේෂයි හොඳ සිවුම් භාවයට සංවේදී භාවයට කුංචි දෙයක් වුණත් සියුම් දෙයක් වුණත් වටහා ගන්න පුළුවන් තරමට හිතේ සති සමාධි දියුණුවාට පස්සේ සංවචන වහන්සේ ආරාධනා කරනවා ඉබේම ඒ වෙනකොට මතුවෙනා වූ වේදනාව පිළිබඳව ඉගෙන ගන්න. මේ වේදනාවල සාමිත වේදනා, නිරාමිත වේදනා, සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා ආදී වශයෙන් එන්න එන්න බෙදලා බෙදලා කොටලා වෙන් කරලා බොහෝම මේ වේදනාවල ඉඳලා වේදනාවේ විදී පක්ෂේ එතෙන් ගානේ අර කලින් ගත්තා වගේ නාම ධර්ම වලට බර විවරණයක් නෙවෙයි ක්‍රමයෙන් රූප ධර්ම වලට වේදනාව කියන්නේ චෛතසිකයක් ඒ චෛතසිකයේ කායයට සම්බන්ධ ඇත්තා වූ වේදනාය හිතට සම්බන්ධ වූ වේදනාය කියලා ඒ චෛතසිකයක් මුලදී දෙපළු කරනවා දෙපළු කරලා කායික වේදනා ඊගාවට මානසික සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා වගේ දුක් වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, සුඛ වේදනා, සෝමනස්ස වේදනා ආදී වශයෙන් කයට සම්බන්ධ දුක් සැප වශයෙන් වචන එක පාවිච්චි කරනවා. ඊගාවට මානසික පැත්තෙන්, නාම ධර්ම පැත්තෙන් සෝමනස්ස දෝමනස්ස කියලා පාවිච්චි කරනවා. ඊගාවට භාවිත හිතියත් ආ වූ විසින් අත්තා වූ අත්තා විසින් අත්දකින්නා වූ निराමිෂ වේදනා කලින් ප්‍රවතුනා වූ සාමිෂ වේදනාවට සාපේක්ෂව පෙන්වලා දෙනවා. එතකොට අර නාම ධර්මයක් වූ වේදනාව ක්‍රමයෙන් ගලවලා හොඳ සුද්ධ නාම ධර්මයක් බවට පත් කරනවා. එතකොට ඒ කියන්නේ අර භාවනා හිත ප්‍රකට ප්‍රබල ඕලාරික දෙයින් පටන් අරගෙන ක්‍රමයෙන් සූක්ෂම දේවල් දක්වා විනිදු වෙන පැති වෙන ආක්‍රමණය කරන ස්වභාවයක් තියෙනවා. ඒ කාලේ පුරාම ඒ යෝගාවචරයට මූලික කර්මසකතා ඥාන සම්මාදිට්ඨි ඊගාවට සීලේ වශයෙන් අනුග්‍රහ කෙරේ පරිසරයේ වශයෙන් සප්පාය කරුණු සැලසී ඒ සියල්ලම හොඳයි කියන පැත්ත තියෙනවනම් එනතන වැඩේට අවශ්‍ය කරන යහදෙන පැත්තට තියෙනවනම් ඉතින් මේ හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ විස්තර කරන්න ආව ක්‍රමයේ දිගේ විකාශය වෙනවා. එnde එnde එnde එnde පෙර ඕලාරිකව දැකපු දේ දැන් එnde එnde සියුම් කරමින් සියුම් කරමින් ඒ දේමයි. ඒ පාරෙමයි. හැමදාම ඒ පාරම ගමන් කරන නමුත් හැමදාම නොදන්නා වූ අවික්ෂේත්‍රයකට ගිහින් අතර වෙනවා. පහුවෙලා ආයෙත් ඒ පාරම ඇවිල්ලා ඒ ශේෂ්ත්‍රය ඉක්මොල තව ටිකක් ඉස්සරහට යනවා වගේ ටිකෙන් ටික ටිකෙන් ටික යන ගවේෂණයක් තියෙනවා. ඒ ගවේෂණය රූපයෙන් පටන් අරගෙන නාම ධර්ම දිහාවටයි පැතිරෙන්නේ. එතනදී මේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ නාම ධර්ම වශයෙන් ඉතාමත්ම පවිත්‍ර වූ ඊගාමිස්තු අති සූක්ෂම උත්කත. ඒ නිසා ඒකට අර කාය අනුපස්සනාව වඩලා වේදනා අනුපස්සනාව පිළිබඳ ඇඟීමක් ඇති කෙනාට නම් කියනකොට උනත් මේ දැත්තා වූ මධ්‍යේ කල්යාණය. නැද ඇත්තා වූ කල්යාණ කර ස්වභාවය. ඒ වගේම මංගල ස්වභාවය, ගම්භීර ස්වභාවය රැකෙනවා. එතනදී අද අපි චිත්තානුපස්සනාව ඉදිරිපත් කර ගැනීමේදී අත් වශයෙන්ම අපි ඒකේ කාරණා අටක් නැත්නම් හිත් ධාති අටක් ප්‍රකටවම පෙන්වනවා අපි මේ තුනක් අපි ඉදිරිපත් කරගත්තේ පිළිසුමක් ආරම්භයක් ඇතුල් වීමක් වශයෙන් පමණයි. එහෙම නැත්නම් ඒක හතරේ කණ්ඩායම් දෙකක් වශයෙන් පෙන්ලා දෙනවා. ඉස්ලාම තරාගම් චිත්ත රාගයේ සහිත හිත ඇති වෙලාවේදී මට රාග සහිත හිතක් උපන්නා කියලා දැනගන්න. ඉතින් ඒක බැලු බැලමත් නම් මහා ගැඹුරක් පෙන්වන්නේ රාගය ඇති වෙච්ච වෙලාවේදී ඒක සාමාන්‍ය හොඳ උග්‍ර රාගයක් නම් අනුන්ට අපේනවා. දැන් මේ මිනිස්සයා මේ උන්මත්ත වෙලාදී රාගයේ තෙත් වෙලාදී උන්මත්තක භාවයට පත් වෙලා ඉවහා ගිහිලා කියලා පේනවා. ඒ නිසා මේ රාගාන් රාගයට නතු වෙලා ඒ රාග අනුව ඒ විතර කරන කෙනාට ඒ පිළිබඳව වටහා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් එහෙමනම් මේ සාමාන්‍යයෙන් මේ රාගය සමහර මේක අඳහන පාණින් කරනවා. සමහර මේක රහසේ කරනවා. ඒ කොහොම කළත් ඒ වැඩ කරන ප්‍රධාන මූල හේතුව රාගය ඒක සාමාන්‍යයෙන් පිළිසන් සත්තුන්ගේ වැඩ කරන හැටි අපි දන්නවා. કોઈ නිලතලයක හිටියත් કોઈ කෙනෙකුට හිටියත් මේක සාධාරණ කොටසක් තියෙනවා. මානව අයිතිවාසිකම් වලට ගැලෙන, ගැටෙන, මානව වෙනවට ගැලෙන නමුත් ඒක ඉක්මවලා ගිහිල්ලා කාමය විත්‍යාචාර වශයෙන් ආචාර ධර්ම පිළිදින අවස්ථාවල් සීල විචක්‍රමණය වෙන අවස්ථාවල් කාය දුස්චරිත වචී දුස්චරිත වශයෙන් සිදු වෙන අවස්ථාවල් කියලා ඒකේ හානි කරපැත්තකුත් තියෙනවා. ඒ අපි බලන්නේ ඒ හානි කරපැත්ත කායික වශයෙන් මානසික වශයෙන් විචක්‍රමණය කිරීම සමාජික බලපෑම ආචාර ධර්ම වලට සිදු වෙන බලපෑමක් වශයෙන්. මෙතන මේ යෝගාවචරයාගේ තියෙන්නේ කුඩු විශ්ලේෂණයක් විතරයි. කාම සරාගං සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානා. මේ සරාග හිතක් ඇති වෙනකොට මම සරාග හිතක් ඇති වුණා කියලා දැනගන්නවා කිව්වහම මේක බොහොම පුංචි වැඩක්. බොහොම පුංචි වගකීමක් තමයි යෝගාවචරයට ලැබෙන්නේ. ඒ වගේම වී සමෝත වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං පජානා. යම් වෙලාවක මේ රාගය නැති වීතරාගේ හිතක් Tamanට පහළ වුණා නම් ඒ තියෙන රාගය නැති හිතක් කියලා දැනගන්න. ඉතින් මේකදී මේ කියන්නේ රාගය ඇතිවෙන්න කලින් මට රාගය ඇති වුණා කියලා දැනගන්නවා කියන එක පණක්. සුතමේ ඥානයක් අසා දැනගත යුතු දෙයක්. මොකද රාගය ඇති වුණාට පස්සේ බන අහන්න බෑ. රාගය ඇති වුණාට පස්සේ බන තේරෙන්නේ නෑ. රාගය ඇති වුණාට පස්සේ බන ක්‍රියාවක් කරන්න බෑ. ඒ නිසා ඊතර මේ තරාගං වාචිත්තං තරාගං වාචිත්තං කි පජානාති කියලා දැන් මෙතන මේ ප්‍රකාශ වෙනවා තව පිටරේ කන් වල දෙක ඇහෙනවා. ඒක ඇහිීම හොඳට සිද්ධ වෙනවා ඒ වෙලාවේ රාගය නැත්තම්. හැබැයි මේ තේරෙන්නේ රාගය ගැන නෙවෙයි සතිපට්ඨාන බලය. නමුත් මේ විදිහට බණ අහලා උතුමේ වාතයේ අනේ මේක හොඳයි මේක හැමත හිතසුව පිළිස තුන් කාලෙට හිතසුව පිළිස වෙන්නේ කියලා තේරුම් කරලා තිබුණා නම් අන්න රාගය ඇති වෙච්ච වෙලාවේදී මේ බණ ටිකක් ක්‍රියාවක් වෙන්න ඉඩතියි. එහෙම නොවුනා නම් බලනාහ තිබුණා නම් එහෙම හොඳයි මේක කියන එක හිතට වැදිලා නොතිබුණා නම් රාගය ඇති වෙච්ච වෙලාවේදී අනේ මට රාගය ඇති වෙච්ච බව දැනගන්න තියෙනවා නම් හොඳයි දැනගත්තා තමයි දැනගන්න පුළුවන් වුණා කියලා ඥානෙන් නම් හිතාගන්න එපා. ඒක වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා රාගය ඇති වෙන්න කලින් බණ අහලා හිත පිළිල කරලා තියාගන්න ඕනේ. මගේ හිත තාම මේ රාගය ඉක්මවපු එකක් නෙවෙයි. රාග සහිතයි. වේලාවක ඒක විචක්‍රමණය වෙනවා. වේලාවක පරිඋත්සාහන වශයෙන් හිතට පමණක් වැටෙනවා. වේලාවක කොයි වෙලාවෙත් වගේ අනුතේනම් තියෙනවමයි. මුලින්ම වෙලාවක ඒක විචක්‍රමණය වුණා නම් අන්න ඒ වෙලාවේදී රටටත් තමන්ටත් මත්තරත් අන වර්තමානයටත් නාස්ති කරා. ආ මේ වෙලාවේදී මට ක්‍රියාවක් වෙන්න මම දැන් රාගය උපන්නා කියලා ඒ වෙලාවේදී මට දැනගන්න ලැබේවා. මම සතිය එළඹ සිටීවා. බය ලැජ්ජා එළඹ සිටීවා කියන එක කල්ලාතු හිතට කවලා තියාගන්න. ඒ කවලා තිබ්බනම් සමහර විටක ඒකත් හරියටම ස්ථිර වශයෙන් කියන්න බෑ. සමහර විටක රාගය ඇති වෙච්ච වෙලාවේදී සරාග හිත මට දැන් සරහාන හිතක් පහළ වුණා කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එහෙම කෙනාට හරි කන රාගාවක් සමහර වෙලාවට හිතෙනවා බලනෝ දන්නේ නැත්නම්ට රාගය ඇති වුණා කියලා දැන ගැනීම නිසා මට මගේ යෝග අවශ්‍යකමට ගුණ චරිතයට හානියක් කළලා සිද්ධ වුණා කියලා සමහරු මේ රාග හිතවිල්ල දැන ගැනීම පිළිබඳව කනගාටු වෙනවා. එහෙම නැත්නම් හිතනවා මේ මේ වගේ නරක දේවල් පිළිබඳව සත්‍ය කියන එක වැඩ කරන්නේ සත්‍ය තියෙන හැමදාම සෝබන පැත්ත විතරයි කියලා. රාග හිතවිල්ලක් ඇති වෙච්චාම මේ රාග හිතවිල්ල බව දැනගන්න එක ඒ හිත නිසා මේ සතියක් කෙලටයි කියලා කියන්නේ එහෙම කියලා කියනවා සතිය නෑ. සතිය සෝවාදීන ධර්මයක් රාගය ඇති වෙච්ච ලාදී රාගය දැනගත්තට සතිය කෙලෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි රාගය නැති විතරාගයේ හිතක් වල දැන් තියෙන්නේ කියලා සතිය දැනගත්තම සතියට ඔදුණු පැලඳිල්ල ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මේකට මේකතු කරන්න පුළුවන් තවත් මේ සාධන කරන මේ මහ විශාල මහර බල වේගයක් තිබෙනකොට තනියම සටන් කරන මේ යෝගාවිත හිතකට තවත් ධෛර්යවන්ත වෙන්න කියන්න පුළුවන් අපේ හිත රාගයෙන් උන්මත්තක වුණත් අපි කියන සාමාන්‍ය 100ක් රාගෙන් ටෙස්ට් උනායි කියලා. නැත්තම් මේ රාගය ඇවිල්ලා සම්පූර්ණ අපිව නතු කරගත්තා කියලා. ඒ ඒ බව දැනගන්න පුළුවන් සතියක නම් පුංචිත්තක් ඉඳ හිතේ තියෙනවාමයි. රාගයේ සීල 100ක් ආවා කියලා සතුටුමත් වෙන්න බැරි තත්ත්වයක් මිනිස්යාට ඇති වෙනවා මිත්‍යා දෘෂ්ටික මේ අදහස් ධර්මයේ අදහල් නැති රාගයම අගය කරන රාගයමයි අවශ්‍ය කරන්නේ කියන්නේ කරන කියන ඒ වගේ උන්මත්තක පිළිසකට නම් ඉන්න පුළුවන්. මට ඉතලා මොනවා උනාද කියන්න බැරිනවා මම සම්පූර්ණයෙන්ම රාගයට නතුණා කියලා කියන්න ඉඩ තියෙනවා. නමුත් සර්වජන් වහන්සේ කරපු මේ ආර්ය පරිශ්‍රණයේ ශක්තිය උන්වහන්සේගේ පටන් අද මේ අවුරුදු 2546 කුත් ගත වෙච්ච කාලේ යම් විදර්ශනා පරපුරක් ලෝකේ පැවතුනාද අන්නේ විදර්ශනා පරපුරේ හිටපු ශ්‍රේෂ්ඨ ඡන්තෝලින් පෙන්ලා දීලා තියෙනවා ඒ චරිතවලටත් මේ රාග හිතේලි පහළ වෙනවා කොච්චර පහළ වුණත් මට දැන් රාගයක් ඇති වුණා කියලා දැනගන්න පුළුවන් ගැතියක් නම් ඒ කොච්චර රාගයෙන් උද්ධමණයටපත් වෙච්ච හිතකුණක් තියෙනවා ඒක නිසා තරාගං වාචිත්තං තරාගං වාචිත්තං පජානාති කියන එක රාගය 150කට ඇති වෙච්ච හිතෙත් පුළුවන් 100ක 40ක ප්‍රමාණයක් ඇති වෙච්ච හිතකට පුළුවන් යාන්තම් 10ක 15ක ඇති වෙච්ච හිතේ කොහොම ජයත සත්‍යමත් වෙන්න පුළුවන් 80ක් 90ක් 100ක් පිළිච්ච හිතක උනත් මේ සතිය පිළිගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මෙතනදී හැබැයි ඒ රාගය යම් යම් ගති ලක්ෂණ වලින් නැත්නම් මේ මෙනෙහි කිරීම යම් යම් ගති ලක්ෂණ වලින් මෙනෙහි යුතුයි. මේ කියන ජයග්‍රහණය කෙරෙන්න නැත්නම් මේ කියන පරාක්‍රම වීර ශක්තිය කියන්නේ මොකද? රාගයේ වර්තමාන වශයෙන් තියෙන වෙලාවේ මේ සතිය වැඩ කරා. රාගයේ හිතට මතු කරලා දීලා ඒක ගැන සතුටුමත් වෙනවා ආදී වශයෙන් කරන්න හදන දේවල් නෙවෙයි මේ මේ සරාගං වාචිත්තං සරාගං වාචිත්තංති පජානාති කියන වර්තමාන විභක්තියෙන් කියකේ උපන්නා වූ රාගය උපන්නා වූ රාගයක් කියලා දැනගන්න. උපදින්න තියෙන රාගයක් ගැන මෙතන කතා කරන්නේත් නෑ. උපදිනා පහුවෙච්ච රාගයක් මෙනෙහි කරලා සෙච්චිමත් වීමක් ගැන කතා කරන්නේත් නෑ. එහෙම දෙයකින් පිළිසුදුවක්. එහෙම දෙයකින් මේ කියන විපස්සනාවක් සිද්ධ වෙයි කියන එකක් මෙතන කියන්නේ. ඒක නිසා උදාගය ඇතිවීම පිළිබඳව වගකීම යෝගාවචරයට නැහැ. යෝගාවචරයට තියෙන රාගය ඇති වුණා කියලා දැනගැනීමේ වගකීම විතරයි. රාගය ඇති වෙන්නේ අහේතුකව නෙවෙයි. ඒක ඇති වෙන්නේ යම් හේතුකාගත ඇති. මේ හේතු සහිත තැනක වැඩියෙන් ගත කරනවා වැඩි වැඩියෙන් රාගයමක් වෙනවා. ඒ නිසා යෝගාවචරයට පුළුවන් දැනගත්තොත් අන්නවන ඒ තැන් වලින් අයින් වෙලා රාගය අඩු කිරීමකින් ප්‍රයෝග කරා. ඒක වෙනම කතාවක්. නමුත් යම් වෙලාවක රාගය ඇති වුණා නම් ඒ පිළිබඳ පැකිලිලා ලැජ්ජ වෙලා පෙරදිලා පසුබාහන එකක් නෙවෙයි මෙතනදී අපර අභියෝග කරන්න හදවතනාදී මට රාගය ඇති වුණා කියලා ඒ රාග හිත දැනගන්න එකයි. ඒ රාගමේ යෝගාවචරය දැන් මට රාගය නැත්තම් දැන් මට රාගය නෑ කියලා දැනගත්තොත් තේරුම් අරගෙන ගන්නේ දවසේ වැඩි වේලාවක් අවුරුද්දේ වැඩි වේලාවක් සතියක වැඩි වේලාවක් මාසයක වැඩි වේලාවක් අපේ තියෙන විතරාගේ හිත්. නමුත් ඒක න ආඩම්බරයක් අපේ නෑ. ඒ වගේම තමයි මට ඉතර 105ක් රාග හිතවිලි 95ක් විතරාගේ හිතවිලි තිබුණා. දැන් භාවනා කරන නිසා මට ඒ 105 104 වුණා. විතරාගේ හිතවිලි 96 වුණා කියලා මැනීමක් යෝගාවතරට තේරෙන්නේ නැහැ. බොහොම කල් යනවා ඒක තේරෙන්නේ. ඒක නිසා මෙතනදී විතරාගී හිත කිව්වම ඒක දෝෂ හිතවිල්ලක් වෙන්න පුළුවන්, මොහ හිතවිල්ලක් වෙන්න පුළුවන්, සෞත්‍ර හිතවිල්ලක් වෙන්න පුළුවන්, විමුක්ත හිත මොන එකක් වුණත් එතනදී වැටෙන්නේ රාගය සහ රාගේ නැති හිතවිල්ල. එනිසා තරාගං වාචිත්තං කියන එකට ප්‍රතිපද වචනය නැත්නම් ප්‍රතිපක්ෂ වචනේ පෙන්වන්නේ විතරාගං වාචිත්තං. එනිසා යෝගාවචරය හැම වෙලාවෙදීම මේක තේරුම් ගන්න. මේක අපිට වෙන පැත්තකින් මේ මේ කතාව ඒත්තු ගන්න වෙන පැත්තකින් තේරුම් අරගන්න පුළුවන් අපි හිතේ පුද්ගලික ලක්ෂණ අඳුරගන්න වෙලාවක් මගේ මෙහෙට ගැන මම බලා තමයි බලන්නේ නමුත් මේ සති ඉදිරිපත් වෙච්චාම අපි හිත ආගන්තුක වශයෙන් තමයි තියාගන්නේ පරතෝ සංකල්පය අනුන්ගේ හිතවිල්ලකට හිතකට ආපු රාගයක් වගේ තමන්ගේම හිතට ආපු රාගය රාගය වශයෙන් මෙනෙහි කරනකොට ඒකත් එක්ක පොඩි දුරස් වීමක් සිදු වෙනවා රාගයට නතු වෙලා රාගයෙන් තෙත් වෙලා ඒකට වහල් වෙලා ඒකට දැගෑ වෙලා යා දීන වෙන ගතිය නැතු වෙනවා. ඉතින් ටික ටික ටික මෙනෙහි කරන්න කරන්න එකෙන් ඈත් වෙන ගතියක් එනවා. ඒකවල සාමාන්‍ය මෙහිදී මෙන්න මේ දුර්වලකම් කියනවා. මෙන්න මේ පරිසරයේදී හැමත රාගේ මතු වෙනවා. මේ පරිසරයට ගියාම රාගේ මතු වෙච්ච රාගේ වැඩේ. මේ පරිසරයට ගියාම මේ තත්ත්වය අරදී මට රාගේ අඩු වෙනවා කියන ඒ තමයි බුද්ධ නිවස් වෙන දැනගන්න එක තාමත් වැදගත්. ඒක හදන්න යන්නේ එක සම්පූර්ණ වෙනස් වෙනවා. අපිට මේක මේ Taman වශයෙන්ම Tamanගේම දේ පරතෝ සංකල්පේ අනුන්ගේ දෙයක් වාගේ ආගන්තුකෙක් වගේ බලන ගැටේ ඇති කරගත්තොත් අපිට පුළුවන් ඇත්ත වශයෙන්ම අනුන්ගේ හිතක් තියෙනවා අනු අපේ අඳුරනවා අපිට එක්ක කිසි මාර්ථය කරන එක පොඩටම රාගෙන් විතරෝම රාගෙන් මෙමුකපත් වෙන කෙනෙක් අපිට ඒ බුද්ධයාගේ බුද්ධලෙන් ලක්ෂණ දැනගත්තා නම් මේ බුද්ධලට කියන දුර්ලකමක් කොට රාග මේ මේ දනවන අරමුණක් ආවම වන්මත් වෙනවා. ආතුර වෙනවා. ඉතින් අපිට තියෙන්නේ යෝගාවචරයේ පස්සේ මේ බුද්ධල ග්‍රහණය කරන උනන්දු කරන එක නෙවෙයි මේ බුද්ධල වෙන්නේ මේ බුද්ධලේ ලක්ෂණක් අපිට කියලා දැනගත්තාම හොඳ ප්‍රෝග්‍රෑම්. අවදාසක් හිතන්න එපා අපිට වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා ඔගේ රාජ්‍ය දුරු කරන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් කරන්නේ. සර්වඥාජිත් කියලා දෙන මටත් බය කරන්නේ. නාටකීය මම අකාතාරව සභාවතෝ මම පාර දක්වන්නේ පමණයි. එයාට ඕනේ නම් එයාට කරගන්න පුළුවන් නමුත් අපිට ඔහුට ඇතිවෙච්ච රාගයෙන් දෙත් වෙන්න තියෙන්න ඕනේ. අපිට කියන්නේ ඔහු රාගයෙන් වැඩි පුදුලේ බව පුදුලේ වලක් කරගන්න විතරයි. මෙන්න මෙතන ගෝකලාට මේ සමාජ සංකෝධකය. ඉස්සරටම හිතනවා ඒක දැනගන්නකොට දීපුණු ඔහුට ඒක දඬුවම් කරන්න ඕනේ එහෙම නැත්නම් ඔහුට නිඳා කරන්න ඕනේ එහෙම නැත්නම් ඔහු මේ වෙලාවට මොනවා හරි මේ මේ දුක්ඛ මේ ධර්මයක් හරි කලුගේ රාගය බස්සන්න ඕනේ කියලා අන්න වාස්තුවේ බරක් ඔළුවට අරගෙන සමහරට දමෝපිය කාර්ය පිළිබඳව මෙහෙම වාස්තුවෙන් ගන්නවා. ස්වාමී අපුරුෂයා පිළිබඳව වාස්තුවෙන් ගන්න හදනවා. ගුරුවරයා ගෝලියෝ පිළිබඳව වාස්තුවෙන් ගන්න හදනවා. දෝතකම ගුරු බුදුහාමුදුරුවත් කරපු බැදී අරක් කරන්න වාස්තුවක් නැති කියලා. ඒක නිසා මෙතනදී සාම වැඩලා තේරුම් අරගන්න ඕනේ රාගයේ රාගයේ වශයෙන් දැනගැනීමේ සුදු සතිය විතර රාගයේ දුරු කිරීමකට පිළිවෙල වෙන දෙයක් තමයි. හඳුනා ගැනීම වෙනස් දෙයක් බව හරියට කියනවා නම් විශේෂඥ වෛද්‍යවරේ ඒ රෝගියාගේ රෝග නිරීක්ෂණයක් කරනවා. ඒකට වෙනින් කරවන්න ඕනේ. ඊට පස්සේ ඒ රෝගේ නැති කිරීම පිණිස කරනා වූ සල්ලි කරන බෙහෙත් එන්නක් කිරීම ආදී දේවල් වෙනින්ම කරනවා. අපි කිව්වොත් ඔබතුමා නේද මේ රෝගේ අනුගතයෙන් කව ඔබතුමාට කැක්කමක් නැද්ද? ඔබතුමා වෛද්‍ය සාහිත්‍ය යනවා බලනකොට මගේ මේ රෝගේ සූත්‍රෙ දෙන්න ඕනේ නැද්ද කියලා. හරක කරන්න ගත්තොත් එන්නත් හිතනවා. හිතගන්න නැතුව හිතනවා කියන්නේ අපි කියන්නේ අපි කියන්නේ රෝගය අන්නවා. ඒක සාලකයක්. සාමාන්‍ය වශයෙන් බලන්න බෑ. ඉඳාම වෙනකට වැඩිම කාටද වන්නේ. ඒ මොකද තම ආනිත්ම රෝගෙ නේද. ඒ විතරක් නෙවෙයි රෝගෙ සුවපිටින වැඩක් නෙවෙයි කලවම් කියන්නේ. ආනි වගේ තමයි රාග හිත ඇති වෙනකොට රාග හිතක් බව දැනගන්නේ. වින්තනම් කවදාකවත් ඒක සුවපිරිමේට නැති කිරීමකට පිළිවෙල මේකත් එක පටලවා ගන්න යනවා. දුක තමයි නැතිවෙච්ච රාගයක් හෝ ඒක කියන රාගයක් එක්ක නඩු කතා කරන්න යන්නත් එපා. ඒකට හේතුව මෙල හදින් කියන දීදී නැති වෙන දෙයක්. ඒ ඇති කරන්න හෝ නැති කරන්න ව්‍යාපාර කරන එක වෙනම දෙයක්. ඒ වෙන වෙලාවට මට දැන් ආදී ආවා. අර ඒ ගමන් එක විතර ආශ්‍රය කරන කෙනෙක්ගේ සිද්ධික ලක්ෂණ දැනගත්තා. ඊට පස්සේ විතරක් දැනගන්න පුළුවන්. අත්‍යවශ්‍යම නම් ඒ විදිහේ දැන් ලක්ෂණ දැනගැනීම උහිත මාත්‍රණයක් දාගත්තා වගේ. එතනින් ආයෙලා හොයන්නේ හොයන්නේ කරන්නේ. මොකද ඒ තැන දිනුලා. අපි කියන්නේ අසාවුණක් මෙල්ල කරන්නේ කොහොමද? නිල පාදයක්. මේ නිල පාදේ කොට අත ඒ දැනගන්න මේ විදිහට එතනින් නටන්න ගන්නවා. හැබැයි නිල තියෙන කිස්ලා. මොකද හරියි. ඉතින් ගන්නවා දෝවලා නෝක කොච්චර ලොකුද බල දෙදුනා. ඒ තමයි දෙවිච්චවම වල්ලාගේ තුන නිල හරියට කාලාවුවත් කියන්නේ අසා මොන්නේ. ඒක තමයි අපේ ඇතුලේ තියෙන අධිකාල කෙලෙස් බාමල බලමුල ඒ බලමුලේ තියෙන ආ වූ ඒ දුර මරණස්ථාන ටික. දුරට අපිට කියන්නේ නැහැ. ඒක විතරම අනාගතයේ ඉන්න කරපා. අවශ්‍ය වෙලාවට ඒක පාගතුහම මේ පාගතුහම එන්න බෑ. මෙතන ධර්මීය සාමාන්‍ය අනිබලන රාශිය මම කරපු එකක් නේ. ආදී එකක් ඒ අපාගේ පිටක අනිකාරය වඩ වෙනකොට ඒ වෙන ස්ථාන තුනක් පාවා ගන්න බලේ. එතකොට ආදිය ගන්නවා සිතේ දෙන්නේ නැත්නම් ගරියන් කරනවා. කවදාකවත් අනිදෙන්නේ ඉන්නේ දිනාරේ නැගෙනකොට අනිය බිල දෙනවා. ඒ බිල එකක් අනිය කියලා අනිය වගේ කියලා අන අල්ලගෙන උඩට තැන්නේ මොකද අනිය ගන්නවා මේ මිනිස්සය අනිදෙන්නේ කියලා. අනිකාරය නැගෙනකොට ඉන්නේ කරන්නේ නැහැ. ඒ වගේ තමයි ඇතුළේ ආ වූ රාගය සමහර ලාක මුළු ලෝකයන්ට කියන්න පුළුවන් බලවත් කල්ලියෙක් වගේ දෙයක්. සංකේත වෙනස් කොටම පළවෙනි ආදී අධ්‍යායයේ සතුටේ තියෙනකොට මේ ඇඟිලි දෙක නඩතේ නිල ස්ථාන තමයි මහපටංගිල කියලා නැත්නම් නම් අද එහෙම දැනගන්නවා දැන් මේ නදින් මම ඉස්සත් කරන කියලා. අනේ එතන රාජ දැනගත්ත බලු විශාල ඥානයක්. මේ නිසා තමයි ඉස්සලා තියෙන හතෝ වාක්‍ය සති සතෝ සති සති. අපි හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්න. පිට වෙනකොට පිට වෙන බව දැනගන්න කියන බොහෝම ලේසි දැනගන්න තමයි සර්වඥාන්සේ මේ පාඩම කියන්නේ. ඊට තමයි ආනාපානෙදිගේ ගෝක් කියුම් දේවල් ඒක දිග්ග බව කෙටි අවමූලන දාග සංසිද්ධ වීම ආදී දේවල් දිගට ගෙනලා මේ ශරීරයට ආ වූ ධාතු කොටස් විපස්සිත කියලා කියන තමයි මේ රාගය වෙනකොට මක්කනවට කියන්නේ උපන්නා වූ රාගය උපන්නා වූ රාගයක් වශයෙන් දැනගන්න. ඒ නිසා ඒක නිදි හොඳට මතක තියාගන්න ඕනේ මේ කියන්නේ වර්තමාන රාගය මේ කියන සතිය සිය කරවන සතියක් නෙවෙයි. ඒක දැනගන්නා සතියක් තමයි. ඒක රතේ මේකෙන් මට රාගයේ දිවිවාද හිතලවත් අතලවත් නන්දිලාවත් කෙන්දිලාවත් යාඥා කරලවත් යන්නලවත් කරා අවශ්‍ය කරන කලින් ඉන්නේ රාගයේ තරාග හිත සදාගේ තමයි දැනගන්න මේක යෝගාවචරය අන්නේ බැඳීමකට આવුනේ මොකද ඒක විදා වාක්‍යෙදි කියන රාගය නැති හිතක් වෙනකොට දැන් හරි කියලා නිකන් ඉඳපන් පස්සේ වහා තබන්න එපා ඉක්මනින් බහට බඳ එපා වරදන් කියන විතරාදී හිතක්ම ගන්න. එතකොට දෙකක් මොකද? කාර්යය කියනකොට කරාවට ගල ගන්න. මේ රාජ්‍ය දහරන් ආත්පස්සේ හෝ ඉන්න ඉස්සලා හෝ තියෙනවා ඇති කියන. මොකද දැන් රාජ්‍යද? ඒ සාමාන්‍යයෙන් දැන් අපිට ගමන් වල අනිවාර්ය සාධක පිළිබඳ කොහොමද මේ ප්‍රශ්න ආපු ආ භාවනා කරනකොට අපිට පුදුමාකාර වෙනසක් ඇති වෙනවා මේ මිනිස්සු මෙතනදී කරන්නේ අපි අනිත්‍යම් භාවනා කරලා විසා ගන්න හදනකොට අනවශ්‍ය විදිහට මේ සාධාරණ කරගන්න කියලා සබ්දෙත් එක්ක හැප්පෙනවා කීරි ගන්නවා වගේ හරි වෙනසක්. නමුත් මේ විදිහට හොඳට තේරුම් ගන්න නම් මේක ඇති කියලා ගන්න ඇතිදින් ඇති කරන්නා වූ වෙනස කර ගැතිය මම විදින දෙයක්. මට ඒක විදින් ලැබෙන්නේ සෝපද්වාරය. ඒ දේ විදිහට කරගෙන ඉන්නවනම් ඒක වගකීමක් වෙනවා සද්ද නැති වෙලාවේ කුලියෙන් කරන් භාවනා කරන්න ඕනේ. ඒක සද්ද කියලායි අමාරුයි. සද්ද නැති වෙලාවේ කමුත් වේගල කියලා ඉඳලා සද්ද තියෙන වෙලාව විතරක් වාඩි වෙලා ඒ වෙලාවෙන් සද්දයක් එක්ක හැප්පියක් විතරක් බව දෙන්නේ. එතන අපි දුරුකාරය දැනගත්තා නම් අපිට පුළුවන් වෙනවා ඒක මදාරවල ඉතිරි වෙලාවල් වල ඒ වැඩේ කරන්න මොකද සද්ද තියෙන වෙලාවට වැඩි සද්ද නැති වෙනවා. ඒ වගේ තමයි රාග හිතේ පිළිබඳ හොඳට දැනුවත් වෙන කෙනා ගන්නවා. ඒ රාග හිතේ ආවත් පස්සේ මේක වන්වත් වෙනාට පස්සේ හිත උම්මත්තක වහයට පත් වෙනාට පස්සේ රාගය කියනවා කියලා දැනගන්නේ මොකද කියලා. නමුත් දීප රාගය දැනගත්තාම හිතනවා මේ රාගය ඇතුළේ වෙලාදී හිත සමාධි වඩන්න හෝ කුසල් වඩන්න අමාරුයි. අවශ්‍ය කරන තියෙන රාගය නැති වෙලාදී වෙන අපි ආම අවස්ථාවාදී වෙලා එලාන්ට වැඩ ගන්න. ඒ නිසා දීප රාගය හිත දැනගැනීම තමයි පහළ කාර්යය. ඒක. සජෝතෙන්ට මේක සරාගෙහිද දැනගන්නේ මේ සත්‍ය කියන භාවනකම යෝගයේ කියන භාවනකම දැනගන්නේ පමණයි. එනිසා එක්කෙන රාග ඉන්නෝ රාගෝන්මාද උච්චිතෙන්ද තුනත් හරියට සනාතක මේ බලම තමයි කියන්නේ. ඔක්කොම දීත රාගෙ දෙනකොට උනත් මේ බලම තමයි කියන්නේ. කාගයදී කියනවා වෙන බණකෙත් කාගයදී කියනවා වෙන බණකෙත් ඇවිත් මේ තරහව හිතත් ඊතරාව හිතත් දෙකම එකම පද එකම උපදෙස් පද දෙකකින් වට කරගෙන ඉඳා දවස පුරාම පවතින හැකියාවක් තියෙනවා. ඉතින් හාස්කතිය වෙනස්වක් වෙනවා. පදෝ සංවාදිකතාවය. දොස්පයිට හිතක් දෙන්නට දීසි කියන පදයෙන් දොස් කියනට බලලා තියෙන සිංහ වෙන දොස් ලක්ෂණ කියවාම අනුපාඩ ලක්ෂණ කියන පදේ කියලා. ඒත් මෙතන කඩෝෂ කියලා කියන්නේ දීසි. දීසියිට හිතක් ආවහම දීසියිට හිතක් බව දැනගන්න. ඒ වගේම විවිධ දේ සංවාදිකම් කියලා කියන්නේ දොස් කියන්නේ. ඒක සාමාන්‍ය කවුද? ඒ බාහිර හිත. ඒකත් අර රාග හිත දැනගත්තා වගේ තමයි දෝෂ හිත දැනගත්තාම ඒ දැනගන්නේ එකම උත්තරයක් තියෙන සාම අමාරු වෙන්නේ. ඒ සාමාන්‍ය යෝගාවචරයේ හෝ පිටින්නාට කාටත් කරන්නේ ගියාම රාජ්‍යයේ මම කතා කරන්නේ හරියට දවස් නෙමෙයි. ඒ කතා කරන දවස් තුනක් කරලා කරනවා. ඉස්සල්ලාම කතා කරන්නේ මට හරියට තේරෙන්නේ. ඒකට මොකද කරන්නේ? ඉතින් ඒක හිතනවා ඒකට දෙන්නම තියෙනවා කියලා නේ. අර ඉතින් බත් හැලෙන්න අන්නෝට සේවා කරගොහම ගත්තම නිහිනනවා වගේ ඉස්සර බලාපොරොත්තු. නමුත් ඒත් අන්න භාවනා පිළිබඳ සත්‍ය පිළිබඳ දැනුමක් තියෙනවාද මොකක්ද සත්‍ය කියන්නේ කියන එක සත්‍යතාවය නිකුත්ලා දීලා මේ තරහ ආදී වෙලාවෙදි මම තරහින් ඉන්නේ කියලා අතිමත් වෙන්නේ කියලා කිව්වට නොපිළිගන්නවා කියලා කියන්න බෑ. නමුත් සන්තෝෂජනක ඒ පූර්ණ උත්තරයක් විදිහට බාර ගන්න බෑ. ඒවල හිතන්නේ එහෙම සත්‍යයේ දේශය අනුනාද පස්සේ මොකක් හරි මන්තරයක් ඇති මොකක් හරි දුක් ප්‍රලයක් ඇති මේ තරහ නැති කරන්නේ මොකද ලෝකේ ඉන්න සමහරු සිද්ධාකාර විදිහට තරහ ගැටි ඉස්සන්නේ තරහ නෙමෙයි. ඉතර ගහකට දැන් තරහ වෙන්නේ. නැත්තම් ආදීන තරහ වෙන්නේ. ඉතින් ඒක විතර නිවැරදිව අර කවුරුද පරිතුමාය පදිනකටම අපේ මුලින් වැඩයක් නැත්නම් අමුතු දෙවියන්ටගෙන ආවනේ රහස් මොකක් හරි මේ කට්ටියට හම්බෙලාගෙන මට හම්බෙන්නේ. ආ මේක කොහෙද යන්නේ කියන එක තමයි ඉන්න. ඒක හොරවත් යන හොදේ දීති. දීතනේ සදේ සංවාචිත්තං සදේ සංසිද්ධං සජානාති ඊට දෝ සංවාචිත්තං ඊට දෝ සංසිද්ධං සදා මේ දෙකේ පිළිබඳව ගත්තහම අර මම කලින් කතා කරා රාගය තමන්ගේ ජීවිතය විස්තර කරන්න හුඟක් පිළිපදවන්න ඕන කියලා. හරියට කියන්නේ විතරක් සිංහලක් හමුනාට පස්සේ තමයි කියන්නේ මගලම මේ දුකමක් නම් තියෙනවා ඉස්සර සිවිලා දැන් වැඩි වෙලා තියෙනවා. ඒ නැත්නම් මට ලැජ්ජ හිතෙන විදිහට මේක හිතනවා මට මෙහෙම මෙයා ඕන කමක් නැහැ නමුත් සමාජලාට මම පුදුම ආතුර වෙන ගතියක් තියෙනවා කියලා සමාන්ත රාගය ගැන හිතලා කරනවා ඒත් ඊට වැඩි ඉක්මන් වෙනවා ඒ දීසේ ගැන තමන්ගේ අනුපාද ගැන පිළිගන්න මම කතා කරන්නේ සත්‍යයේ පිළිබඳව ඒ නැත්නම් තම හොඳින් තෝරලා කියලා හිතනත් පිළිබඳව මේකට හේතුවක් අපිට දැක ගන්න පුළුවන් මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ කියනවා දෙනවා හැම මානසික රෝගයකටම හේතුව දීසේ කියලා මොකක් හෝ මෙලෙස්නා ගතියක් ඇති ලබනවා. මේ මෙලෙස්නා ගතිය හේතුන රාගය. මේක තව දිනකට හේතුන රාගය. නමුත් මේ රාගයේ විකෘත භාවය ගන්නවා. ඒ රාගයෙන් ළඟා වෙන්න බැරි වෙන්න හේතුනිස්ත හේ ආර්මාවට හේතු පිළිනවා. ඊට පස්සේ දේශේ නංගවල හඳුන්වන හෝ ගුණ දීනෝන්මාදේ ආදි වශයෙන් එහෙම නැත්නම් මේ අධික මාන ගති එහෙම නැත්නම් වහා පිටින සුළු ගතිය නැත්නම් Taman තහානි කරගතිය, සීදීන සා ගන්න ගතිය, අනුන් තහානි කරන ගතිය, එහෙම නැත්නම් විවිධාකාර හරයේ විකෘති වර්ධන ප්‍රවාහී වෙන්න පටන් ගන්නවා. එම කොහොම බටේර වෛද්‍ය විද්‍යාවල නම් වශයෙන් සඳහන් කරලා තියෙනවා. යථාර්ථය කියන බලනකොට උන්මත්තකෙක් නැති කෙනෙක් නැති තරම්. ඉතින් ධර්මචර්යනා දෙකේ සම්බ්බේ විචිජන උන්මත්තකලා. මේකට හේතු හොයන්නේ අනකොට නුස්නා ගතියක් ඇති පහුවෙලා තියෙනවා ජීවිතේ ඒ නුරුස්නා ගතිය විවිධ විදිහට මතුවෙන්න හදනවා. නමුත් ඒක මගේ තරමට මගේ මේ ගුණ චරිතයට තරම් නැහැ. මම අද ඇති කරලා තියෙන සමාජ නමේ ඇති තරම් නැති නිසා හැම වෙලාවෙම මේ පුතේ ආය ආසෙන් මේක යටපත් කරනවා. යටපත් කරන්න කරන්න මේක ඇඟ ඇතුලේ ඒ ගුලි ගැහෙන එකතු වෙනවා. අර මුත්‍රාසේ දැල් හැදෙනවා. ඒක අන්තිමට මේ චරිත විනාශ කරනවා. ජීවිත විනාශ වෙනවා. ඒ වෛද්‍යවරු මේක පිළිබඳව හොයාගන්න බොහොම කාලයක්. මොකද මේක විකෘත ස්වභාවය. මේ නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙනව මානසික සායනවල ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න තියෙන මේ ද්වේෂය යටතේදී. එතනදී මේ ද්වේෂයයි මට තියෙන කියන එක දැනගන්නේ ඒ බුදුමාහාර සූකීමේ ශක්තියක් තියෙන බව ඒ අත් දැන් එන්නේ එන්නේ එන්නේ එන්නේ එලි කරන්න පටන් ගන්නවා. අර ඒක නිදර්ශනයක පෙන්නවා ඒ තරුණයාට ඉතාමත්ම කේන්ති යන ස්වභාවයක්. මේ නිසාම අධිකව මේ මත්යන් භාවිතයට අන්තිමටම ලොල් වෙනවා. ඒක පිළ වෛද්‍ය සාහනයට ඇවිල්ලා මතක් කරලා තියෙනවා මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේකයි කේන්ති යනවා කියන එකේ සීමාවක් නෑ. මට කොච්චර ආහන වෙනවද අනුක කොච්චර ආහන වෙනවද හිත දෙනවා කියලා මට ඉතාමත්ම කනගාටුයි බහුවෙනකොට නමුත් මේ වේගය ආවට පස්සේ මම මතක කරන්නේ බෑ. ඒ නිසා මම අද්භූතව මට්ටම් පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. මම මේ මේ ඉන්දිය දුර්වල වෙලා තියෙනවා. නමුත් මට මේ දෙක හැර වෙන ජීවත් වෙන්න තමයි. සංකේ වායේ තමයි මේ කරන මේ සාත්තු හේතුකයා මේක බුද්ධ ධර්ම කියන්නේ නැතුව මේක සතිය කියන්නේ නැතුව ඒ බුද්ධලත් එක සාකච්ඡා කරලා කියලා කියලා කියනවා හේතු ගියාම මට හේතු ගියා කියන වචනේම නැවත නැවත නැවතත් මතක් කරගන්නවා. නුරුස්නා ගතියක් පාලනයකට එනකොටම ආ මට දැන් ඇතිලා තියෙන කේන්තියක් නෙවෙයි නුරුස්නා ගතිය කියන එක මෙහෙ කරන්නේ. ඒ වගේම මට දැන් ඇතිලා තියෙන්නේ එපා වෙන ගතියක්. ඒක ආකාරී ගතියක් නම් ඒක මෙහෙ කරන්නේ. මට දැන් වෙලා හිතක් හැදලා තියෙන බොණ්ඩ. ඒක මෙහෙ කරන්නේ කියලා පද 10ක් විතර ඒ පුත්‍රයාගේම විවහාර වට පදමාලාවක නඳුලා දීලා මේ මේ தත්ත්ව එනකොට ඒක මෙහෙ කරන්නේ කියලා. ඉස්තිතාවේ නාසකන්න. සුමාන අතයිද ඉඳලා තියෙනවා. ඒ සුමානාට යනකොට ඔහුගේ සම්පූර්ණම අර පේන ගතිය ඒ පස්සන් භාවනය සම්පූර්ණම කරනවා කියලා. ඔහු දන්නේ නැහැ මේක භාවනාවක් කියලා. ඔහු දන්නේ නැහැ මේක බුදුහාමුදුරු කියපු දෙයක් කියලා. නමුත් එකයි දන්නේ පේන යනකොට පේන කියන වචන ඉස්සරහට. නුරුස්නාගතිය වෙන නුරුස්නාගතියේ වචන දෙන්නා. පරිදන් බොන්න හිතනවා කියලා කරේනකොට ඒක මෙනෙහි කරනවා. මෙන්න මේ වගේ පද අසාට අකඳුලා දුන්නාට පස්සේ ඒක මෙනෙහි කරපමණින්ම ඔහුගේ තියෙන අර තේජන ස්වરૂපයක් ඒකෙන් ඇතුණා වූ අතුරු ඵලයක් වන අතුරු ආන්තරාවක් වෙන මත්සන් දීපක් අතර වෙනවා. පුදුමාකාර විදිහේ සුවයලවන ගතිය ඒ අර තේන්ති යන ලෙඩේට මේ සතියේ පවතින බව බටහිර වෛද්‍ය විද්‍යාව තේරුම් ගත්තට පස්සේ අපිට සාධාරණී කරන්න පුළුවන් මේ හිරණ දෙනෙක් එකතු වෙච්චාම සාධාරණව තමයි හැදෙන්න කතා කරනකොට ඉස්සෙල්ලාම මතු කරගන්න ප්‍රශ්න තමයි තරහ. හැබැයි ඒක නෙවෙයි මුල් දේ. නමුත් සමිතියක සද්දේ විදිහට කතා කරන්න යනකොට ඒ ප්‍රශ්නේ මුල් කරගන්න. ඒක නිසා යෝගාවචරය කල්පනා කරන්න ඕනේ අපි මේ ආනාපානයේදී තරහක් නෙවෙයි රාගයක් නෙවෙයි මේ මධ්‍යස්ථ ආනාපානයේ මෙහෙම කරගෙන ඉන්න චිත්තක්ෂණයට දෙන වටිනවා. ඒ චිත්තක්ෂණේ පැහැදිලිව පෙන්නනවා ඒ ආනාපානයේ පවතිනවා නම් ඒක වීත රාගී ඒක වීත දෝෂ. නමුත් සර්වචනාදී තුන්වෙනි පදේ යෝගාවචරය අල්ලනවා. සමෝහං වාචිත්තං සමෝහං වා සමෝහං චිත්තං සජානාති ඊත මොහං වාචිත්තං ඊත මොහං චිත්තං සජානාති. අන්නේ එහෙම වූ මධ්‍යස්ථ අරමුණක්. ඇවිදිනකොට සක්මන් කරනකොට වම තියෙනකොට වම දාන. දකුණ තියෙනකොට දකුණ දාන. ආස්වාද ප්‍රසආස කරනකොට මගේ හිතේ තියෙන ආස්වාද ප්‍රසආසේ බව දාන. මගේ හිත දැන් තියෙන දීර්ඝ ආස්වාසේ කෙටි ආස්වාසේ ආස්වාදයේ මුලය මැද යගේ වශයෙන් දාන. ඉතින් යෝගාවචර වෙලා හිතනවා ඒක ගිහිල්ලා කාටවත් කිව්වට මොකක්ද යෝගය ඇති නම් දුර. සයත් පුළුවන්. මට ආනාපාන හිත පාත් ගන්න පුළුවන්. නමුත් මොකක්ද ඇතුලේ කාටවත් මේක උකහාර දෙලා. ගන්නවත් නේද කියපා. ගෙදර මිනිස්සුන්ට මේක කිව්වට පස්සේ ගෙදර මිනිස්සුන්ට තේරුම් ගන්නවා මොකටද මේක ඇතුලේ තියෙන්නේ. ඊළාර වටිනා වූ ඊට රාගී වූ ඊට දෝෂී වූ මේ බුදු ආනාපානය ගන්නා හිතිල්ල පිළිබඳව මෝහය ඇවිල්ලා මේ කටයුතු කරන්නේ කියලා ඒ යෝග අවස්ථා දන්නේ. ඒක වටිනාකම ගන්නවා. දන්නේ නැති නිසා මේ ආනාපානයේ හිත පවතිද්දී নানা ආකාර පාවෙන හිතිවිලි දිගේ. එහෙම නැත්නම් කයේ පවතින ආ වූ පහසු කම් දිගේ. එහෙම නැත්නම් කයේ යත්තා වූ වෙහෙස දිගේ. අර හිතිවිල්ල අසරණ කරලා අතරමං කරලා වල්මත් කරලා මේ අර මෝහයෙන් දෙන්න පිටදේ. දන්නේ නැහැ මේ විිත රාගය වූ විිත දෝෂය වූ හිතෙවිද බුදු හිතකට සමයි. සාහස් හිතකට සමයි. යම් විදිහකට යෝගාවචරය නිතරම රාගයෙන් පෙත්‍රන જાති කෙනෙක් නම් ඔහු රාගය ගැන ඉගෙනීමේදී විිත රාගයේ හිතක් තේරුම් ගත්තා නම් ඇත්තටම ඇති හැටි අන්න ඒ උපදෙලට පුළුවන් වෙනවා මේ බුදු ආනාපානයේ හිත පවත්වනවා කියලා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද කියලා තේරෙනවා. අධික ද්වේෂ ඇති කෙනාට ද්වේෂ වෙලාවෙදී අපිට බෑ ඊයේ කලෙල කරගෙන ජීවත් වෙන්න ඒ වෙලාවට අපිට වෙනවා අනිමල ද්වේෂය නැත්තම් කොච්චර හොඳ කියලා. අන්න එහෙම යෝගාවචරේ කොට ඒක අත්දකපු ඒක වෙහෙස දුක් විඳපු කෙනෙකුට නම් ද්වේෂය නැති එක තමයි මේ ආනාපාන කියන්නේ. ද්වේෂය නැති එක තමයි මේ කායගත සති කියන්නේ. ද්වේෂය නැති එක තමයි මේ යනකොට යන බල යනවා. අත දිගානකොට අත දිගාන බව දන්නවා. කෑම කනකොට කෑම කන බව දන්නවා. නානකොට නාන බව දන්නවා. හිතේ විිත දෝෂී විතරාගේ හිතේ. මේ බව අපි දන්නේ නැත්නම් ඒකට කියන්න පුළුවන් සමෝහං වාචිකන්දේ. Taman පිටිච්ච මලක් ඒ පිටිච්ච මල රුව දන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට මේ ද්වේෂ නැති කරන් ලොකු ආසාවක් තියෙනවා. රාගය නැති කරන් ලොකු ආසාවක් තියෙනවා. රාග ද්වේෂ නැති වෙලාට හිත ආඩම්බර කරගන්න දානවා. මම ඉන්නේ ලැබෙනා වූ ඒවා නැත්නම් උපයාගත්තා වූ වේවා නින්දරාගී හේතු දෝෂී හිතවිල්ලට නැත්නම් හේතු දෝෂී අවස්ථාවක කියලා දැනගත්තා වහන් ඒකට කියන්න පුළුවන් විිත මොහය කියලා. ඒ නිසා ආනාපානේ නම් මූල කර්මස්ථානේ ආනාපානේ හිත පවතිනවා කියලා කියන්නේ කිසිම කෙලෙසක් නැතිවක්. ඉතින් යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙන්නේ මේ සත්වර්ණමය වූ රුවන් පුරයක් වූ නිවනට වැඩ ගන්න එහෙම නැත්නම් පොළවේ වතුරේ වාගේ කිවිදෙන්න ඕන කමක් තියෙනවනේ. වතුරේ වාතයේ වාගේ පාවෙන්න මේ අහසේ මේ පොළවේ ඇවිදින්න වගේ අහසේ ඇවිදින්න ඕන වගේ මේ මැජික් ඕන කරන කෙනෙකුට තේන්නේ තමයි මේ දැල් ගැඩවිල්ලේ තරම්වත් ගුණයක් අත්ත නැති ගන්න දෙයක් නැති මේ පිළිදෙට යෝගාවතරේ තමන් ගැන වැටහෙන්න ඉතිතියි. ඒ මොකද අර සමෝහං වාචිත්තං කියන එක ගන්න. ඒ වලට මේ පිළිසිදුව ආනාපාන හිතෙන් කියලා අමෝලට මොන දීලා නමුත් මට අනිකටගේ ආලෝක වෙන්නේ මට ඉස්සර තිබුණ අපි භාවෙන්නේ නෑනේ නානාත් විද්‍යාදාර නැති කුණු කන්දල් ඇදලා දාගන්න ගැතියි ඒ වෙලාවේදී යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ සමෝහ හිත ඇත්තාව පිළිසුදු තමයි ඇත්තාව පිළිසුදු තමයි කතෙන් ගන්න ඊගාට විිත මොහ කියලා කියන්නේ ඒ ආනාපානයේ හිතට වැටෙනවා වල බුදුහාමුදුරන් ලැබිච්ච ප්‍රධාන දායාදය. යෝගාවචර ජීවිතේ ලොකුම මේ හැඳුනුම් පද. එහෙම නැත්නම් මගේ ප්‍රයෝග ඥානවල පිටතර අවස්ථාවක්. මේකත් වැඩි වෙනකොට මේක බොහෝ අවස්ථාවල් වැඩි වෙනකොට හිත වැඩෙනවා. මොකද සාමයේ තියෙන නම් ප්‍රකට යටි වෙනවා. සාමයේ නැතුව කරපගත්තේ වැඩ කරන්න දැක්කේ කාලේ. ඒ නිසා අපි ආනාපානෙ හිත පවතිනවා කියලා කියන්නේ මා විශාල ජයග්‍රහණය. මේ ජයග්‍රහණය නොදැනීම නිසා තමයි ආනාපානේ හරිය හිත නිින්දට වැටෙනවා. ඒකා වෙනවා. ඒකාකාරී ගතිපත් වෙනවා. මට පිටිපිටේ දේවල් දැනුම දාම ලැබෙන්නේ නැහැ නේද? අනිත් අතන වගේ වෙන දේවල් කියලා දීන ශක්තිය මට නැහැ නේද? සූපිරිනේ ශක්තිය නැහැ නේද කියලා අර ඇති වුණා වූ බින්දු භාවය ඒ ආකාරයෙන් තේරුම් ගන්න නැතුව තාම නොලැබුණා වූ යමක් ගැන. මොහොත හිතෙන්නේ. ඒ මොහොත හිතෙන්නේ ඉන්නේ අර හොඳ කෙලෙස් නැති හොඳ පරිසරයක්. නමුත් ඒ පරිසරෙ කෙලකයි. මේ නම් එක තමයි හොඳට ව්‍යාපාර කරලා ආනාපාන හිතෙන් කියලා. ඒකත් ඒක ආගය කරන්න ගන්න නැහැ. මොකද අර මොහොන් හිතෙවිල අඳුරන්නේ. ඒ නිසා මේ පළවෙනි කාරණා තුනයි අපි අද ඉස්සත් කරගත්තේ. නමුත් අපි නැවතත් පදක් කරන මේකේ සිතාන පස්සනා කොටේ කාරණා අටක් තියෙනවා. මේ කාරණා අතර පිළිබඳව රාග, දෝෂ, මෝහ කියනවා. මේ කාරණා තුන පිළිබඳව අපි ප්‍රතිපත්තනේ අහන්නේ ඉස්සලා දාන්නවා. සතිපට්ඨාන භාවනා කරන්න ඉතල ගන්න දැන් තේරෙනවා මේ කියාපු රාග දෝෂ මොහොතදී බොහෝම අත්‍යන්ත ඉතාම දීතර සම්බන්ධ මේ රාගයේ දේශේ මොහේ සියුම් පැතිතිය. තමන් කරන භාවනාවට සම්බන්ධයි. තමන් වශයෙන් සීලකම සම්බන්ධයි. ඒක තවත් බාහිර සම්බන්ධ කරන්නේ අතීතනාගත වශයෙන් බෙදන්න පුළුවන්. ඔහොත් සාමත් වැදගත් වෙන්නේ රාගයේ එන වෙලාවදී රාගය දැනගන්න. ඒ වාගේම වැදගත් වෙනවා රාගය නැති රාගය රාගය නැහැ දැනගන්න. ද්වේෂය ඉන වෙලාවේදී ද්වේෂය දැනගන්න ඕනේ. ඒ වාදම වැඩගත් වෙනවා ද්වේෂය නැති වෙලාවේදී ද්වේෂය නැති බව දැනගන්න. ඒ වාදෙන් තමයි රාග ද්වේෂ දැති වෙලාවේදී මෝහයෙන්මයි ඉස්සක් වෙලාට වැඩ කරන්නේ. උදේ පාවෙන හිතිවිලි. උදේ පාවෙන වේදනා. උදේ පාවෙන වෙන වෙන දේවල්. ශබ්ද. ඒවදික හිත යනවට වඩා අනිත් මම අද ඉන්න කොච්චර කිසි තැනකද කියලා. ඒ වෙලාවේ හිත මෝහ හිතිවිලි නැති කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට විපාක දේවල් අවශ්‍ය කරන්නේ. එන්නේ සද්ධාවන්ත යෝගාවචරයෝ මේ මට්ටමේදී තමන්ගේ තමන් කරගෙන යන වැඩ පිළිවෙලේ සම ධර්ම සම්පූර්ණ කිරීමක් වශයෙන් හෝ යෝග ජීවිතේ සම්පූර්ණ කිරීමක් වශයෙන් ලොකු සත්‍යාකාරයි. ඒ ධාලිකාර්ථයෙන් සිදාරියෙකුට සත්‍ය අධ්‍යයක් හම්බුණත් ඉතාම ලොකු වස්තුවක් ඉදද වස්තුන වගේ සද්ධාචාරිතේ මෙහෙම ලැබේ. නමුත් ඒ සද්ධාව අඩු වුණොත් අපිට අපි දැනගන්න පුළුවන් කල බලන්න. දැන් මේ අපි රාගය, ද්වේෂය, මෝහය කියන මේ හිතිවිලි තුන සම්බන්ධව නැත්නම් තුන සම්බන්ධව විපස්සනා පැත්තට කතා කරමු. නමුත් අපේ ජාවුලි සංහිත පළසන කොටේ ඉතිරි උදාහරණේ ලංකාවට වෙච්ච සමාජීය බුද්ධහමේ ප්‍රධාන වශයෙන් කියලා තුන මේ වගේ ගැඹුරු විපස්සනාට යන ඉස්සෙල්ලා චතුරාර්යක භාවනා කරලා තියෙනවා. උදාහරණ සුපිලිත්තාට මරණන් අතිබස්සක් කියන උදාහරණ සිහි කරනවා අපි ඒ කලකොල භාවිතය නැති කරන්න මොහේට ප්‍රතික්ෂේප වශයෙන් සිතාංශي වඩ. ඒකමත ගැටි නැති කරන්න බය නැති කරන්න වඩනවා. ඊගාට මෛත්‍රිය අපිට කියලා දීලා තිබුණේ දෙක නැති කරන්නයි. රාගය නැති කරන්න නම් අතිම භාවනාව. මරණානුස්සතිය ඒකට කල් දමන ගැටි නැති කරන්න. ඒක නිසා ඒ වගේ සමතෙරු පැහැදිලි උත්තරයක් තියෙනවා. මේ දෙකේ අනිත් රාගයේ එනකොට රාගයේ බව දැනගන්නා එක බොහෝම අපිට කියන්න පුළුවන් දැන් කල්පිතකට ඇවිදින වගේ තමයි රැඩිකල් කියන්නේ. එලක. මුලට මුල දීලා කරන කරුණ. ඒක වෙන සම්ප්‍රදායන උත්තරේ තමයි ඒ රාගය ඇති වෙනවනම් ඒ වෙනකොට කල්ලාතු වඩන ලද්දා වූ ඒ වෙලාවෙදි පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක තියෙනා වූ මේ අසුභ භාවනාව ඉදිරිපත් කර ගන්න ඕනේ. මෙදිදී දෙන්නේ හොඳින් වාද කරන්න පුළුවන්. ආධුනිකයෙකුට කියලා දෙන්නේ අසුබ වැඩිමයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන් එහෙම නෑ ඔච්චර දෙන්නේ අපි අතර ඉතාමත්ම දක්ෂ කෙටි කාරණා ඉගෙන ගන්න නැත්නම් ඒ නිසා කෙලින්ම රාගය රාගය වශයෙන් දැන ගැනීමම ඔබට ඉස්පස් වෙනවා කියන්නේ. ඒකේ විවිධ කාරක බලට හේතු වෙන කාරණා තියෙනවා. නමුත් අද මේ ඉදිරිපත් වෙලා ඉන්න මේ මන අහන පිළිදී කාටත් මේ ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන් තරමේ ශක්තියක් තියෙනවායි කියලා විශ්වාසයක් මගේ තියෙනවා. පොදුතර විපස්සනා ධර්ම දේශනාවට අනුකම් දෙනවා. ඒ වගේම අතු වහවනා පිළිබඳ යම් පරිච්ඡයක් තියෙන. ඒ නිසා අපිට මේ එකේක උපක්‍රම ඒකේ රාගයත් ආවු තීව්‍ර භාවය අනුව ඒ ආත්මතාවක හැම තැනදීම ඒකාකාර උදව් කරන එක තමයි රාගය රාගය වශයෙන් දැනගන්නා වූ සතිපට්ඨාන. අසු භාවනාවේ එහෙම සර්ව සම්පූර්ණ උත්තර දෙන්නේ. අසු භාවනාවෙන් ඇති කරන ඇති කර දෙන රාගය යටපත් කිරීම නැවත නැවතත් නැවත නැවතත් රාගයේ ඇතිවෙන්න ඉඩ කියලා කරනවා. සාවකාලිකව. නමුත් මේ කප්පියේදීම පුරුදු වෙනවා නම් ඉස්සෙල්ල ඉස්සෙල්ල යෝගාවචරය පුංචි පුංචි රාග. ඊට 10ක 15ක වගේ බලවත්කම වෙන රාග මේ වගේ රාගය මෙනෙහි කිරීමෙන් යටපත් කරන්න පුළුවන්. ක්‍රමයෙන් ටික කාලයක් යනකොට 30ක් 40ක් විතර වෙන විදිහේ රාග එනකොට ජය ගන්න පුළුවන්. නැත්නම් මූණ දී ගන්න පුළුවන් තත්ත්වයකට යනවා. නමුත් යෝගාවචර දැනගන්නවා රාගයේ හොඳ හරිය තාම පිළිගන්න. එන්න එන්න එන්න එන්න එන්න සතිය ගඩ බහල් තත්ත්වෙටපත් වෙන්න පත් වෙන්න පත් වෙන්න මේක වැඩි රාගයක් ආවත් මම මූණ දෙනවා කියලා යෝගාවචර ශක්තිය ඇති කරගෙන ඒ අනුව සති සමාධි දියුණු කරලා දෙනවා විපස්සනා කරනවා. අර අසුභාදී භාවනා ක්‍රමෝනි හදිස්සියේ මේ අර ගින්න හමුදාවට ගෙන්නලා වහාම ගින්නක් වෙනවා දාන්න වගේ ඒකට ඒක කරන්න පුළුවන් ගැටේ තියෙනවා නමුත් නැවතත් ඕනම වෙලාවක ආයෙත් ඒ තිබුණු මට්ටමක ප්‍රහාණය එන්න පුළුවන් ඒක නිසා අර ලොකුදිනලා ගිරෝ දවසක් දකුණ ඉතාමත් මනරක් හොඳ පෙනුමක් තියෙන තරුණ පහේ හොඳ තරුණ වයසේ සාමණේර ස්වාමීන් වහන්සේලා දැකලා මේ රජුණන් හිතනවා මේ වයසේදී මගේ හිත කොච්චරනම් රාගයෙන් පෙත්ලාද තිබුණේ. උන්වහන්සේගේ ධර්මචර්යයේ දීචක් අකිනවා මේ දක්කල් අතර තමයි ජීවත් වෙන්නේ. උන්වහන්සේලාට ඕන ඕන જાති රසගත ආහාරක් නැහැ. අනේ කොහොමදකින් ඉන්න මතක්ද? කොහොමද උන්වහන්සේලා මෙහෙම ඉන්නේ කියලා ඒ දවසක් ඔක්කොම අනිත් ලොකු ලොකු ස්වාමීන් වහන්සේලා මගාරවල සජ්ජනෝ දීලා මේ පොඩි හාමුදුරුවෝ හම්බෙලා ආවා. සානසෝ වාදීන හොඳ තෝම දෙක දාලා වයසේ ඒ හොඳටම නාගයේ ගලවන වයසේ ඒක උභාවන්තලා කොහොමද මේ මෙච්චර මේ සතුටින් ජීවත් වෙන්නේ දැන් මට මම රාගයේ හොඳටම බුද්ධ විඳපු කෙනෙක් මගේ අන්තපුරේ මෙච්චරක් ඉන්නවා මේ අන්තපුර කාන්තාව නමුත් මට තාමමයි කොහේ හරි රටක ලස්සන හුඳියක් ඉන්නවා කියලා දැක්කොත් මට ගන්නම ඉන්නේ ඒකමත් කරන්න මම උභාවන්ත ළඟට එනවා අහන්න උභාවන්ත කොහොමද සතුටින් ඉන්නේ කියලා අනේ ස්වාමීන් වහන්සේ උභාවන්තලාට මේ වෙනම මන්ත්‍රයක් වෙනම නොදුක්ක ධනයක් උසවතනාසි කියලා දීලා තියෙනවා කියලා අර පොඩි හාමුදුර කොටු කරලා හරි පොඩි හාමුදුර කියනවා අනේ එහෙම රක්කන්න නෑ මහරජා අපි මේ මේ සමවයස් අපි වගේ කෙනෙක් දැක්කොත් අනේ මගේ නංගි දැක්කද අපිව හිතාගන්න. එනිසා කාන්තාවක් දැක්කොත් මගේ අම්මා කියලා මම හිතාගන්න. ඒක නිසා අපි එන්නේ පෞරුෂ හැඟීම ඇති කරගන්නා මිසක් අපිට ඒ රාග හැඟීමක් අපිට මතු කරගන්න ඉස්සෙල්ලා නැහැ. ඒකවල රාග රාජ්‍යක කටකොණේ හිනාලා කියන හරි හරි ඔබ වහන්සේ දන්නේ නැහැ මේ රාගය. රාගය දන්නව නම් තමන්ගේම නැවතේ වුණත් රාගය උපදිනකොට යාඳුනේ තමන්ගේම නැවිතරේ වුණත් රාගය උපදින තමන්ගේම දරුවෝ දූෂණය කරනවා කියන්නේ ඒ නිසා ඔබ වහන්සේ තාම මේ රාගය කියන මාතෘකාවට තරුණයි තමන්නේ ඔබ වහන්සේ කරන වැඩේ හොඳයි මම එන්නම් කියනකොට ආලාව දෙකන පොඩ්ඩක් ඉඳ මහරජා එහෙම නෙවෙයි අපිට තව මේකට උත්තරයක් තියෙනවා අපි මේ විදිහට මවය නංගිය දුවය කියලා මේ සාහලි නෑයේගේ සංඥාව අරගෙන අපිට රාගය අතුම් කෙරේ නැත්නම් භගවතනාත් අපිට කියලා තියෙන පිළිකුල බලන්නේ. මේවා මේ ශරීරයේ තියෙන්නේ මේ කෙස් ලොම් නියද සම්මත වෙන ආරයට ඉතින් නිසා මේ එකක් විතේ රාගය උපදවන්න දෙයක් නැතිවට බහැලා යනවා. ඒ වගේම ආයත් අතකොනේ ඉන්නවා කියනවා ස්වාමීන් වහන්සේ කාන්තාවක් වෙනා කෙස් ලොම් නියද තරව ඉඳ සිත්ෙල තොටු තෙන් ඔක්කොම රාගය උපදවනවා. ඒක ඔබ වහන්සේ තාම මේ මාතෘකාවට තරුණ නිසා මේ උත්තර දෙනවා. නමුත් මම නම් ඔබ කාලා තියෙන නිසා මට ඔබ වහන්සේ උත්තර පිළිගන්න කියන්නේ හොඳයි. ඔබ වහන්සේ සාර්ථක නිසා ඔබ වහන්සේට හොඳයි මම යන්නම් කියලා අදිනු දෙවෙනි වතාවටත් අර දීප උත්තර ප්‍රතික්ෂේප කරා. ඔබේ නම් කියනවා මේ නාසජාරජිතේ මහරජුනි අපිට ධම්මාකාරයකට දෙයින් දරුණොත් සෝහලක තියෙන මලකුණක් දීපත් කරනවා. සෝහලක තියෙන මලකුණක් මේ දිරලා හිමි වෙලා පූජාව ලැබෙන මලකුණක් දීපත් කළ අපි රාජයාට. ඒකත් රජුගේ කියනවා පොඩි ආන්දරෙන් දන්නේ රාජයා ඇතුල්ච්චාම ඇට කැබලිත් එක්කත් රමණය කරනවා. මේ කාන්තාවගෙන ඒ ඇට කැබල්ල වුණත් රාජේ දානවා. ඉතින් රාජුන් ආර පොඩි ආන්දරෙන් උත්තර තුනක් ප්‍රතික්ෂේප කරනවා. ඒක රජුගේ අමතක කරලා යන්න හදනකොට පොඩි ආන්දරෙන් මතක් කරනවා මහලගේ අපිට යම් වෙලාවක ඒ වාගේ රාගය ඇති වෙන්න පුළුවන් පරිසරයක් රාග අරමුණක් මත වෙනවනේ අපි වහාම සතිමත් වෙනවා. මට දැන් රාග අරමුණක් ඉදිරියපත් වුණා. මට දැන් හිතට රාගයෙන් ආවා, මොහොත වුණා. දැන් මේ රාගය ආවා කියනකොට අපි අරපත් කරන්නේ. සතිය මේක ටිකක් හෙල්ලෙනවා. හෙල්ලුම් කාලේ කරන වහන්සේගේ මේ උත්තරේ නම් බොහොම සලකුණක්. රාගය එනකොටම මේ රාගය කියලා දැනගත්තා නම් මම ඉන්නේ මෙහෙම පරිසරයක මම දැන් මෙතන ඉන්නේ කියලා දැනගත්තා නම් ඔබ වහන්සේ කියන විදිහට රාගයගේ පුදුමාකාර විදිහේ බල බෙදීමක් සිද්ධ වෙනවා මම අදිච්චේවත් ආරණ්‍ය සඳහා යොත් අන්තපුරයට මට රජකම ඉතුරු කරගෙන ඉන්න හම්බුනේ. මේ රජපුර රජේ අන්තපුරේ ඉන්න රාජකන්‍යාවන්ගේ රාජ මේ ඉස්ත්‍රියවන්ගේ මායම් වලට අහු වෙලා මම ලාම කරලා. නමුත් මා පොඩි හාමුදුරනේ මම දන්නවනම් මම දැන් යන්න හදන්නේ අන්තපුරේට කියලා මම රාජකීය සේනාවත් එක්ක ගිහලා රජකම රැකගෙන උදාාර නීලාවෙන් ආපහු එනවා. මොකද මම දැන් යන්නේ රාජ්‍යයේ තියෙන තැන කියලා කල්ලාතෝ දැනගත්තොත් මගේ හිත මත රජකම රැකගෙන ඉන්නේ. ඒ නිසා ඔබ වහන්සේ මේ දීපු අන්තිම උත්තරේ නම් මට වැඩි දැනුවත්. එතෙන් තමයි අපිට තේරෙන්නේ ඒ රාජ්‍යයේ පිළිබඳ දීලා තියෙන උපක්‍රම වලදී අන්තිම මුලත් මැදත් ඔක්කොම අහුවෙන දේ තමයි සතිය. හැබැයි මේක ඒකම ලබන්නේ නැහැ. නමුත් මේ වගේ දෙයක් නම් මම හිතනවා ඒ සඳහා වේලාව ගන්න පාඩුයි. ඒකෝට ඒකෙන් ප්‍රතික්ෂේප කරන්නේ අසුභ භාවනාව. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ සප්පායතනක ජීවත් වෙන. ඒක ඔක්කොම කියන්නේ මේ අතරමැද දිගටම පවතින ආව සතිය කියන්නේ. නොතිබුණ අර කියන අර්ධ භාගයට පැහිච්ච උපක්‍රම පාවිච්චි කරුවොත් ওই වෙලාවට ඉඳලා જાય. ඒක ඒකට අපි කියනවා සමත උපක්‍රම කියලා. මේ සත්‍ය පිළිබඳ ප්‍රශ්නදී අපි කියන්නේ ඒකට විපස්සනා උපක්‍රම කියලා. ඒ වාදෙම තමයි ද්වේෂයට ද්වේෂය ආවට පස්සේ දැන් ද්වේෂයට යටපත් වුණාට පස්සේ අපිට බන කරන්නවක්වත් අපි මේක අන්දක්වත් මොනවත් කරන්න බෑ. ඒක හරි කල්ලාතු බන අහලා තියෙනවා. කල්ලාතු දැනගෙන තියෙනවා මේක ඒ කාන්තේම මේ සර්වභෞම ඕනම කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමයක් බව විශ්වාසනය කරලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා ඒ ද්වේෂයේ මට්ටමට එනකොට ද්වේෂයේ යම් විපද මට්ටමට එනකොට සාමතද මට්ටමට එනකොට දැන් මේ දේශේ කියන්නේ කියලා දැනගන්න දේ වටනවා. භාවනාවේදී නම් ප්‍රධාන වශයෙන් වැඩගත් වෙන්නේ මේ පිළිසෙත් මට පුද්ගලිකව කියන්න පුළුවන් කෙලෙස් නැති හිතක් දැන් ආවා කියලා මෝහය පහ කරලා මේක මොහින් ඉතින් කල්පනා කරන්න පුළුවන් නම් අද ලංකාවේ ඉන්න ඉස්හාමත්ව සතුට වෙන්න පුළුවන් පුළුවන් පිළිසක් ඉතින් මට මතක තියෙන්නේ. මේ පිළිසෙත් කියන බොහොම චිත්ත පීඩාවට ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකට හේතුව මොකද්ද? අරමුණේ නේද තිබුණත්, රාගය නැති වුණත්, ද්වේෂය නැති වුණත් ඒක පිළිබඳ දීත මොහිමේ සමෝහව කල්පනා කරන්න. මොකද්ද මම මෙච්චර කල් කරලා ලැබුවේ? මොනවාද වට හම් වෙලා තියෙන්නේ? ඔය කියන විදිහට අභිඥා මොකුත් නැහැ. ලෝකේ අනිකායට පේන විදිහ රහතන් වහන්සේ වගේ හැදෙන්නක් මගේ ළඟ ඇත්තෙත් නැහැ. මට ඉදුගමන් තේන්තියක්. මට ඉදුගමන් තරහ එනවා. රාගය මත වෙනති මොකද්ද අපි කරලා තියෙන්නේ කියලා අර මොහොත හිතේම තමයි වඩා. ඒ නිසා මේ රාග හිතවිලිදී දෙවිලිත් එක්ක සතුන් වැඩ කරනට වැඩි අමාරු කියලා කියන්න පුළුවන්. මේ තමන් අඳුන තත්ත්වේ ජීතමෝ හේ ස්වરૂපේ තේරුම් ගන්න. මෙන්න මේ මොහිත විලා ජීතමෝ හිත විලා දෙක තේරුම් ගත නැති කෙනාට මේ සම්ජා සාසනේ ප්‍රති ප්‍රාමෝද්‍ය කියන දෙක ලැබෙනවා. ප්‍රති ප්‍රමෝද දෙක ලැබෙන්නේ අපි මේ කරන වැඩේ නැයන ප්‍රදේශයක අපි ඉන්නේ රාගේ නැති, දෝෂේ නැති. අනිත්‍ය රාගේ රාගේ රාගේ වශයෙන් දන්නවා, දෝෂේ දෝෂේ වශයෙන් දන්නවා මේකටයි කියන්නේ දීපෝමෝහි කියන්නේ. මේ දෙයෙන් කළ තේරුම් අරගන්න බැරි නම් අපි ඒකට කියනවා සමෝහිත කියලා. ඒ නිසා රාගයෙන් දිනුවත් මෙනෙහි කරලා හෝ අසුභයෙන් ද්වේෂයෙන් දිනුවත් මෙනෙහි කරලා හෝ මෛත්‍රී ඒක සමාදන් වෙන්න ගන්න නිසා. ඒ වෙලාවේදී විත මොහොතින් ගත කරනවා නම් තමන් වශයෙන්ම අනුමතයෙන් දෙකින් නැතිවෙන්නේ. ඒක නිසා මේකදී සර්වඥ වහන්සේ හෝ එනතන් අපාය පොතේ හෝ දිව්‍යනාන්තයේ දිවි ලෝක පොතක හෝ අපිට ලකුණු දීලා අපිට සාපිත දෙන නම් කරන දවස් නැහැ. ඒක රාගය ඇති වෙන වෙලාව විතරක් හිතේ පවත්ලා සති පවත්ලා ඇති වැඩ කරනවා. දුක ඇති වෙලාව විතරක් වැඩකුත් නැහැ. අදෝස අමෝහ ආමේ භූත රාග හැම අවස්ථාවකදී පවත්වන හිතේ ආශ්‍රිතයි. ඒක ඒ කියන්නේ ඇත්තටම මේ යෝගාචර චිත්තානුපස්සනාව. ඒ යෝගාවචරය දවසේ හැරපු තැන ඉඳලා ආයෙ නිදාගන්න තැන දක්වා කිසිම වෙලාවක් නැත්තේ නෑ මේ චිත්ත අනුපස්සනාවෙන් ගැලවිලා ඉන්න වෙලාවක්. කායන පස්සනාව පිටකතිදී වෙනවා. වේදනාන පස්සනාව පිටකතිදී වෙනවා. චිත්ත අනුපස්සනාවට යට වෙන හැම වෙලාවකම ඔහු දැනගන්නවා මගේ හිත තියෙන්නේ කො තරාග විතරයි. සදෝත විතරෝ. ඊට මොහ සමෝහ ඊට මොහ. මේ හැට වැඩේ. මේ නීත මොහ නැත්නම් සමුහ කියන මේ මෝහය සම්බන්ධ ඇතිකති භාවයේ පස්සේ බෙදලා පෙන්නනවා තවත් විතර්ක හයක. එතකොට මේ රාග හිතිලි, ද්වේෂ හිතිලි, මෝහ හිතිලි කියනවා ප්‍රධාන මූල අකුසල මූල තුනට තුනක්. මෝහ හිතිලි තවත් කරලා පෙන්නනවා හයකට ඔක්කොම එතකොට නවයක් වෙනවා නව මහ විතර්ක කියලා තුලින් විදලා කරනවා. හරිම ලස්සනයි. මේ විත මෝහ හිතිලි වේව හුඟාක්ම සමාජයේදී හුඟාක් හොඳයි කියන හිතේ. ඒ විතරම හිතවිලි වලට සමෝ හිතවිලි වලට වැටෙනවා. මම අර කියපු විදිහට 6කට කඩලා පෙන්නකොට අරහනුද්දායතා පරිසංයුක්ත විතක්. ඥාති විතක්. ඥානපද විතක්. අමර විතක්. අනවඤ්ඤතා පරිසංයුක්ත විතක්. ඊගාවට ලාභ සත්කාර සම්මාන විතක්. අර විදිහේ ඉන්නකොට ඥාතියින් ගැන මම කල්පනා කරනකොට බොහෝම හොඳයි. කියලා අර රාගේ නැති, ද්වේෂේ නැති, අරමුණේ හිත පවත්වා ගන්න පුළුවන් වෙලාවදී මේක නින්දේ හිත ඔබේ ඥාතුන් කෙරේ පැතිරෙනවා. එතකොට හිතනවා මේක බොහොම ඥානවත් දෙයක්. මේ ධාති අනුග්‍රහයක් මේ කරන්නේ කියලා. නමුත් දන්නේ නැහැ මේ තාම අමාදීන රාගයේ දේශය දුරු කරලා ඇති කරගත්තා වූ අරමුණේ හොඳතෝම අත්‍යන්ත ලකුණු බැඳිච්ච අවස්ථාවක්. ඊට කඩේ ලාමක වූ අර දේන වලිගේ මොහොතේදී හදනවා වගේ නෑ බෑ කියන මේ නෑදෑයන් පිළිබඳව කල්පනා කරලා නෑදෑය සන්තෝෂ කරන්න හදනවා කියලා කියන එක මෝහයක් බව දන්නේ. මහා විතක්යක් බව දන්නේ. මේ අපේ අනිත් කටකෝ කියලා තේරුම් කළ දෙන්න බෑ. බුදුහාමුදුරුවෝ ඥාතින් අනුග්‍රහ කරානේ. ඇයි මම මේ ඥාතින්ගේ අද බලගුවා මොකද වෙන්නේ කියලා ඒ ඥාති විතර කියන කල්පනා කර කර ගත කරන එක හිතනවා බොහෝම හිතමෝහී කියලා. ඊළඟට තියෙනවා ජනපද විතරක කියලා ඥාතියක්. අපි දැන් මෙහෙම හිතියට ලෝකයේ උණුසුම වැඩි වෙගෙන යනවා. ඒ උණුසුම වැඩි වෙන එකට අපි පරිසර විනාශය පිළිබඳව මොනවාක්වත් කරන්නේ නැතුව මෙහෙම හිටපම හරියනවලු. ඒ උත්තර ද්‍රවයේ හිම දිය වෙනවා. එහෙම දිය වෙනකොට සාගරේ වතුර වැඩි වෙනවා. ඒක සමහර දූපත් යට යන්නේ. අපි මෙහෙම කරපණ ඉඳලා හරියනවලු. කොයි කොයි වෙලාවකට මේ ගින්දර ලැබෙන්නේ කොයි කොයි වෙලාවකට ජල ගැලීම් ඇති වෙන්නේ කියගෙන ඇති වෙයිද අපි මොනවක්වත් දන්නේ නැහැ පත්තරේ බලන්නෙත් නැහැ රේඩියෝ එකක් නැහැ මොනවක්වත් නැහැ ඒක නිසා කියලා විශාල වශයෙන් ජනපද විතරක පහළ ඉතින් යෝගාවචර හිතනවා මම හොඳට මේ සමාධි කාර්ය දන්නේ ඉතිහාසය දන්න භූගෝලය දන්න කෙනෙක් වෙන්න නම් ඔක්කොම දැනගෙන තියෙන්න බෑ මේ වෙලාව හුස්ම දිනවට හිත නැත්නම් කියන එක දන්නේ නැහැ ආනාපානයෙන් තන දෙහිත කියන හුස්ම ඇතුල් වෙනවද පිටිනවද කොටන්නේ. ජනපද විතරක දිගේ බොහෝ වශයෙන් පැටලෙනකොට හිතනවා මම දැන් මහා දාසෙකේ. බොහෝ වත්ම දේවල් මට හිතට එන්නේ ඉතිගේ කතා කතා කතා කතා යනවා. එහෙම නැත්නම් හිතනවා අමර විතක්ක. මම ගිය බාන්න ලෙඩ උනේ අහවල් දෙය කරලා. ඊට පස්සේ නම් මම ලෙඩ වෙන්නේ. ඔය දීර්ඝායසය. නම් මේ මේ විදිහට මේ සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම පාවිච්චි කරන්න ඕනේ කියලා අමරණීය වෙන්න විතරට බලන්න. අහවල අහවල මෙහෙම උනේ අපේ අම්මලා අප්පට උනේ මේකයි. මම නම් මෙහෙම කරන්නේ නැහැ කියලා ඔන්න අමර විතක්ක දිගේ දිගට කතා කරනවා. ඊගාවට අනවඤ්‍යතා පද්ධතියට විතරට. මට අහවල මෙහෙම බැන්න. මට සංගයයි දෙවිට මෙහෙම මෙහෙම දොස් නැගුවා. මම මේක බදින බැනුම් අහන්නෙම නැහැ, අහන්නෙම නැහැ, අහන්නෙම නැහැ, අහන්නෙම නැහැ. කවදාකවත් අහන්න දෙන්න වැඩ කරනවා කියලා ඉන්නේ 100ක් හොඳ විදිහට කතා කරනවා. අනවඤ්‍යතාව. එහෙම නැත්නම් හිතනවා ලාභ සත්කාර දිලෝකේ. දැන් මට හිතේ පිළිබඳ හොඳ කල්පනාවක් තියෙනවා. රාගය එනකොටම තේරෙනවා, ද්වේෂය එනකොටම තේරෙනවා, මෝහය එනකොට තේරෙනවා. ඒ නිසා මට ඕන කෙනෙකුට විනිශ්චය ගන්න පුළුවන්. සමුදුන්නත් ඕන කෙනෙක් වතන අහනවා. ඒ නිසා මට දැන් මම වගේ ඉන්න ඇත්තෝ සමාජයේ මෙහෙම නෙවෙයි. හොඳ තැනකට ගිහිල්ලා ඒ ඇත්තෝ මේ මේ විදිහට රාජ්‍ය ඇත්තෝ ඉහළට හරකන නිසා ලාභ සත්කාර ඇති කරන්න මම මෙන්න මේ වගේ ව්‍යාපාරයක් කරනවා. ඊළඟ ලාභ සංයුක්ත පරිගණකයක් සාර්ථක කරනවා. මේ විදිහට විතරක හයක් අර මේ සාමාන්‍ය කටයුතු කරන්නේ නැහැ. මොහේ තමයි මේ විතක් හය ආවට පස්සේ යෝගාවචරයට පැය ඉඳ ප්‍රමාණයි. භාවනා හරියාගෙන එනකන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හොඳට වැඩ කරනවා. අරමුණ දෙවිගෙන යනවා. තමයි අරමුණේ විස්තර දෙන්නේ නැහැ. දැන් ඕන පටන් අර ගන්නවා මේ විතක්. මේ විතක් ආවට පස්සේ හිතන්නේ දාර්ශනිකයෙක් කියලා. මට කවදාකවත් නැති විදිහට ඕනම ප්‍රශ්න ඇතිදී මේ පුරු කතක් කතක් ඉස්සරහට දාන්න පුළුවන්. තව කෙනෙකුට කරගන්න බෑ මට ඉස්සරහට කරගන්න බෑ තරම් පුළුවන් කියලා මේක දිගේම දිගේ කතා කතා කතා කතා මේක නිගියාට පස්සේ ඒ බුද්ධය පමගාලේ පැතුනවා ඒ මොකද මේ සෑම විචක්කයෙන්ම පළවෙනිම කරන්නේ අරමුණේ හිත ගලවන එක හැබැයි හිතින් දෙන ආහාර මනයිනේ වැඩේ මමත් මිනිහෙක් මමත් පුළුවන් කාර්යයක් කියන එක හොඳට වැඩන ඉතින් මේක දිගේ යනකොට අර විචර්ක වැඩෙනවා මිසක් ආ යෝග අවශ්‍යතාවය ඇති කරගත්තා වූ අර නිවර්ණයන්ගෙන් උත්තර තත්ත්වේ ආරක්ෂා කිරීමේ ගෞරවයක් යෝගාචරණය ඒක නිසා මේ සිතානුපස්සනා භාවනාවේ යනකොට හොඳකුත් තියෙනවා කායනුපස්සනාවෙන් ලැබපු ආදත්ත තියෙනවා වේදනානුපස්සනාවෙන් ලැබෙන ආදත්ත තියෙනවා නමුත් ඒක රැක ගන්න දන්නේ නැත්නම් මේ යෝග අවශ්‍යතාවය ආලාභ සත්කාර මඩ බොහෝ වියේ හෝ එරේ එතන ඥාතීන්ට හෝ අහු වෙනවා. ජනපද වලින් එන ආරාධනාවලට හෝ අහු වෙනවා. හැබැයි මේ ආරාධනා කරන කට්ටිය මේක දන්නේ නැහැ. මේ විකාර කොට අහු වෙන කට්ටිය දන්නේ නැහැ. මායාව කියන්නේ මෙච්චරම බලවත්යක්. දැන් නිවර්ණයටපත් කරගෙන අරමුණක් ඉදිරිපත් කරගන්න තරම් සත්‍යයක් තියෝගාතර හිතක්. ඉදිරිපත් කරන්නේ හරියට අවුරුදු දවසකට ගේන පෙන්වමක් වාගේ රුධිර දෙනවා හරියනලා බාර දෙනවා. සතුක් උඩ තියෙන. අපිත් අර ගැවුම් වරන් නැතුව ඒක එහෙම බාරගත්තොත් මේක පිටකලෙන් ආපු බෝම්බයක් දෙකට යනවා. එතන සර්වඥාන්සේ පැහැදිලිව පෙන්නලා දෙනවා මේක මතක් කරන්න ඕන කොටින්ම වහනාන කරන අයට කතා කරලා කියලාක් නෑ. අසාර්ථක යෝගාවචර ජීවිතයක් ගැන කතා කරලා වැඩක් නෑ. මේක සාර්ථක යෝගාවචර ජීවිතයක් ගත කරන්නේ කාමපසනාවෙන් ජයගත්ත, වේදනානුපසනාවෙන් ජයගත්ත කෙනාට මායාවගෙන අදින ඊගාව ගුණය තමයි.